ස්වාමීන් වහන්සේට අපි නමස්කාර කරන්න යනවා මේ සබත් දවස තුල වහන්සේගේ නාමයට මහිමයත් ගෞරවයත් දෙන පිණිස ගීතාවලිය පොතේ 150 වෙනි පරිච්ඡේදය අපි කියවලා වහන්සේව නමස්කාර කරන්න යනවා. සමිඳුන් පසසන්න දෙවිඳුන්ගේ සුද්ධ ස්ථානයේදී එතුමන් පසසන්න එතුමන්ගේ බලය පවත්නා අහස්තලයේ එතුමන් පසසන්න එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න එතුමන්ගේ ලෝතුරා මහිමතාවය නිසා එතුමන් පසසන්න හොරණෑනාදයෙන් එතුමන් පසසන්න කුඩා වීනාවෙන් හා මහා වීනාවෙන් එතුමන් පසසන්න රඟපාමින් හා කිකිනි රබානෙන් එතුමන් පසසන්න වීනාවෙන් හා නලාවෙන් එතුමන් පසසන්න හඬති අත්තලින්ද උස් නද දෙන අත්තලින්ද එතුමන් පසසන්න ජීවමාන සියල්ලෝ සමිඳුන් ප්‍රසසත්වා සමිඳුන්ට ප්‍රශංසා වේවා අපි යාඥා කරමු සර්ව බලධාරී ජීවමාන ශුද්ධ දෙවි පියාණනි අපි මේ දවසේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා විශ්වය මැව්ව විශ්වය අයිති හැම නාමයකට වඩා උතුම් නාමය යේසුස් වහන්සේගේ නාමය නිසා දෙවි ස්වාමින් වහන්සේ අපි මේ සබත් අවස්සේ වහන්සේගේ ශුද්ධ උදෑත්තුලට බාර වෙනවා. ස්වාමිනිය වහන්සේ අප සමග සිටින නිසා මේ নমස්කාර කාලයක් වචනයක් උදේව මෙහි සියල්ල වහන්සේගේ අත්වලට අපි බාර කරනවා. දෙවි පියාණන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදය අප සමග තැබුව මැනව. වහන්සේගේ දිව්‍ය ආශිර්වාදලත් අත්වලට අපි බාර වෙන්නේ. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ඔබ නමදින්නට ආ වෙවි සමිදේ ඔබ හතර Amen. වහන්සේට ප්‍රශංසා කරනවා වහන්සේගේ නාමයට ගෞරව වේවා හලෙලූයා දෙවි පියාණන් ස්තුති වේවා ඒ නාමය පුදුමයි ඒ නාමය අනර්ගයි ඒ නාමය සර්ව බලධාරී ස්වාමිනී විශ්වයේ හැම දෙයක්ම පාලනය කරන අද දවස දක්වා ජීවමානව අප සමග සිටින දෙවියන් වහන්සේ හලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමිනිය මේ වහන්සේට নমස්කාර කරනවා. ගයම් මහිතයක් ඔබේ නමට ස්තුති වේවා. ගෞරව වේවා දෙවි ස්වාමීනි. වහන්සේ අපගේ ජීවිතවල සියල්ල පාලනය කරන සියල්ල අයිති සියලු දේ දෙවිපියාණෙහි මවා නිර්මාණය කළ දෙවිපියාණන් වහන්සේ නිසා ගෞරව වේවා ගෞරව වේවා ස්වාමී අපේ නාමයෙන් ප්‍රශංසා කරනවා අපේ නාමයෙන් ස්තුති කරනවා අපේ නාමයෙන් নমස්කාර කරනවා හලෙලූයා දෙවිපියාණනි ස්වාමී වහන්සේට ස්තුති වේවා ගෞරව වේවා ස්තුති වේවා මා දෙව් ස්වාමී ඔබ උසස්ය සැමට වඩා හලෙලුයා ඒ නාමය අන් සියලු නාමයන්ට වඩා උතුම් හලෙලුයා මා දෙව් ස්වාමී ඔබ උසස්ය වහන්සේ අප සමග ජීවමානව අප සුල සිටින දෙවියන් වහන්සේ නිසා කවදාකවත් අපවත් හරින්නේ නැති අපගේ ජීවිතේ හැම තත්වයක් තුළම අපව ගෙනියන අපව නිදහස් කරන අපව පවිත්‍ර කරන ස්වාමීන් අපව වහන්සේ ආශිර්වාද කළා ඔබ වහන්සේගේ අභිමුඛය තුළ අපව තබා තිබෙන නිසා දෙවි ස්වාමීන් වහන්සේ ගෞරවය මහිමය নমස්කාරය ඔබ වහන්සේට පූජා කරනවා ඔබහන්සේ උසස්ය උතුම්ය ශුද්ධය අනර්මයද විද්‍යානනි මඳ වහන්සේ ස්වාමින අපේ දුක වේදනාව ප්‍රශ්න කඳුළු අපේ කරදර සියල්ල උසුලන දෙවියන් වහන්සේය අපේ වේදනාත්මක අවස්ථාවන් වල අපට පිහිට උපකාරය දෙන තැනන් වහන්සේය ගෞරව වේවා දෙවි ස්වාමිනී নমස්කාර කරනවා එනාමෙන් ස්තුති කරනවා එනාමෙන් මහිමය දෙනවා එනාමෙන් ගෞරව කරනවා දෙවියන් උවහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමිනී নমස්කාර කරනවා. ස්තුති වේවා දෙවියන්. ස්තුති වේවා. උවහන්සේ යහපත්ය බලවත්ය උතුම්ය උසස්ය උවහන්සේ ශුද්ධය අනාලකය. ස්වාමිනී උවහන්සේට මහිමයක් ගෞරවයක් දෙනවා. ජීවමාන සර්ව බලධාරී දෙවියන්. අපි උවහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දවස ගැන. දේව මාමුල ඉන්න, දේව අභිමුඛයේ ඉන්න අපේ වේදනා ප්‍රශ්න කඳුළුව වහන්සේ වෙතට ගේන්න බලාපොරොත්තුවක් නැත්තාව ලෝකය තුළ බලාපොරොත්තුවක් ඇති දරුවන් ලෙස ජීවත් වෙන්න අපට දී ඇත්තාව අනුග්‍රහයක් කරුණාවක් ගැන අපි ස්තුතිවන්ත වෙනවා දෙවි ස්වාමිනි අපි ඔබ වහන්සේගේ සුද්ධ වූ වචනය බාර කරනවා අද දවසේ අපට කතා කළ මැනව අද දවසේ වචනය තුළ අපට ගොඩ නැගෙන්න වචනය තුළ ජීවත් වෙන්න වචනය ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න ස්වාමිනි මොනදේ අපට නැති වුණත් ඔබ වහන්සේගේ වචනේ සත්‍යතාවය සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපගේ ජීවිතය තුලාන්තේ නිරන්තරයෙන් තබා ගන්නත් පවත්වන්නත් කීකරු වෙන්න අපට උපකාර කළ මැනව. දැන් අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට යටත් වෙනවා. ස්වාමිනි ඔබ වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේ හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනයට මේ ව්‍යවධානය යොමු කරමු. අපි කලින් පෞද්ගලික සති දෙකේම වැසුවා වගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ දරුවන්ට ප්‍රේම කරන නිසා උන්වහන්සේ දැනුමුතුකම් දෙනවා. උන්වහන්සේ දඩුවම් කරනවා. උන්වහන්සේ අවවාද කරනවා. ඒ සියල්ලේදී අපට යම් රිදීමක් තියෙනවා. උන්වහන්සේ උන්වහන්සේ දරුවන්ට දඬුවම් කරන්නේ තරහක් පරිමහන්නවත් අපට අපව රිදවන්න, පහතට දාන්න නොවේ අපේ ජීවිතයේ සුද්ධකමට උන්වහන්සේගේ ස්වර්ගීය ජීවිතයකට අපි සුදුස්සන් වෙන පිණිස උන්වහන්සේ අපව සූදානම් කරනවා. එම වචනේ කියනවා මේ සූදානම් කරන ඒ කාර්යය උන්වහන්සේට දඬුවම් කරලා අපිට තරවටු කරලා අපේ ජීවිතයේ උන්වහන්සේගේ මාර්ගයට අපව පුහුණු කරනකොට ඒක රිදෙනවා. ඒ රිදීම අපි ඉවසන්න පුරුදු වෙන්න අවශ්‍යයි. මේ බයිබලෙ අපි කියවමු හෙබ්‍රෝ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට දහතුන්වෙනි පදය දක්වා. හෙබ්‍රු පොතේ දොළොස්වනි පරිච්ඡේදයේ නවවෙනි පදයේ සිට දහතුන්වෙනි පදය දක්වා. තවද අපට දනුවම් කළා වූ මාංශයේ කියවුණු අපට සිටියෝ අපි ඔවුන්ට ගෞරව කළෙමු. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මන පියාණන් වහන්සේට යටත් ජීවත් වෙන්නේ නොවේ. මක්නිසාද ඔවුහු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙන්වූ ලෙස ස්වර්ග දස්කර දඬුවම් කළහ. නමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධ සමට පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම් කරන සේක. කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නමුත් පසුවැයෙන් පෙළුම් තැනැත්තන්ට ධර්මිෂ්ඨකමය සමාදාන පල හටගන්නේ. එබැවින් හෙලා තිබෙන අක්ක වෙනහිට දනහිසක් හිස්ද සවිකර ගනින්න. කොරහකුල් අහතුරුකුල් නොලැබ සුව වෙන මිනිසුන් නුඹලාගේ පාදවන්න සමතලා පාරවල් සාදා ගනිමු. එතන අපි දකිනවා අපේ පොළොවේ අපේ පියවරුන් අපිට දඩුවම් කරන විට අපේ ඉවසනවා නම් ඒ පියවරුන් අපව නිවැරදි මාර්ගයේ ගොඩනගන්න උත්සාහ කරද්දී ඒවා අපි ඉවසනවා නම් මේ ස්වර්ගීය පියාණන් වහන්සේ අපේ ජීවිතයේ යම් දේවල් කරන්න උත්සාහ කරද්දී අපේ ඉවසීම ඉතාමත් වැදගත්. දෙවියන් වහන්සේ අපේ ආත්මික ජීවිතයේ අපේ ආත්මික ඇතුළාන්තය ජීවිතේ නිවැරදි වෙන පිණිස පිරිසිදු වෙන පිණිස ඒක ස්වර්ගයට සූදානම් වෙන පිණිස ස්වර්ගීය ජීවිතයකට සුදුසු වෙන පිණිස අපව මේ පොළොවේ උන්වහන්සේ හදනවා. දඩුවමක් කවදාවත් අපට ප්‍රීතිය ගෙනෙන්නේ නැහැ. දඩුවමක් හැම වෙලාවෙම එක රිදෙනවා. ඒක තුළ ශෝකයක් තියෙනවා. අද කිතුනුවන් අපි හැමෝටම අපි දෙවියන් වහන්සේ දරුවන් නම් අපිට මේ ශෝකය ජීවිතේ තියෙනවා. කිතුණු ජීවිතේ හැම වෙලාවෙම පුද්ගලිකව අපි තනියෙන් යන ගමනක්. අපි සමාජයේ ජීවත් වෙනවා. පවුලේ සමාජිකයන් එක්ක ජීවත් වෙනවා. රැකියා කරන ස්ථානවල අපි දිනෙන් දින කටයුතු කරනවා. නමුත් අපේ ආත්මික ජීවිතයේ එක තනියෙන් යන ගමනක්. අන් අය තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගන්නේ නැති වෙන්න පුළුවන්. අන් අයගේ බලපෑම මට මගේ ශුද්ධ ජීවිතයෙන් ඉවතර යන්න බලපෑමක් තියෙන්න පුළුවන්. ඇත්ත දිව්‍ය මානස තුළ මම ගොඩ නැගෙන්න යහපත් බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී මම මගේ ජීවිතය ගැන මම ගණන් යුතුයි. ඒ ගැන තීරණය ගන්නේ මම. දිව්‍ය මානස කියනවා දහවෙනි පදයේ අපි ශුද්ධවන්තයන් ලෙස උන්වහන්සේගේ රාජ්‍ය දේවල් වලට අපි සුදුසන් වෙන්න උන්වහන්සේ අපව නිවැරදි කරනවා. අද අපේ විදින ස්ථානවල අපේ කිතුණු ජීවිතේ අපි මොන විදිහට දකින්නේ? අද දෙවියන් වහන්සේ මට දඬුවම් කරනවා නම් ඒක මටමයි. ඒක තව කෙනෙකුට ඒක අදාළ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තව කෙනෙකුට දඬුවම් කරලා ඒ ජීවිත නිවැරදි කරනකොට ඒක මම ඒක බලන බැල්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ හැම මිනිසියෙකුටම උන්වහන්සේ ප්‍රේම කරනවා. ඔබ අහන් ඉන්න හැම කෙනෙකුටම පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඔබ ශක්තිමත් වෙන්න ස්ථාන තියෙනවා, වෙදුරවල වෙන්න ස්ථාන තියෙනවා. මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. මට දනුවක් කරන දෙවියන් වහන්සේ ඔබටත් දනුවක් කරනවා. ඔබේ දඩුවම ඔබ ඉවසගෙන දේව පාමුලේ දෙවියන් වහන්සේට ඇහුම්කන් දීලා ඒක තුල ඔබ ප්‍රීතියෙන් ඒක ලබාගෙන ඔබ ජයග්‍රහණය ලබන්න අවශ්‍යයි. ඇයි බයිබලයේ මේක කියන්නේ? දඩුවම හැම වෙලාවෙම රිදෙනවා. ඒ රිදෙන නිසා මනුෂ්‍යන් බොහෝ වෙලාවට කලකිරිලා පරාජයටපත් වෙලා දෙවියන් වහන්සේත් මාව අත්හැරියාද කියන හැඟීමක් සිතුවිල්ල මිනිසයන්ට එනවා. කිතුණු ජීවිතය කලකිරෙනවා. වචනේ කියන්නේ මේක తాවකාලිකව මේ කාලයේ රිදුනත් ඒක තුල පුහුණුව ලැබුවාම ඒක ප්‍රයෝජනවත්. 11 වෙනි පදයේ ඒ කාරණාව කියනවා දඬුවම සුළු කාලයකට ඒක ප්‍රීතියක් විදියට පේන්නේ නෑ. ඒක දුකක් විදියට පේන්නේ. ඒක වේදනාවක් විදියට පේන්නේ. ඒක ශෝකයක් විදියට පේන්නේ. නමුත් පසුකාලීනව ඒක අපට ඵල දරන්න, අපව ධර්මිෂ්ඨකමට අපව සුදුසුම් කරන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා. අද ඔබ ඔබේ ජීවිතයේ ඔබ රිදෙන ස්ථාන ක්‍රිස්තියානි ජීවිතයේ දෙවියන් වහන්සේට ඔබ ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේ ඔබව ජීවිතයේ යම් යම් ස්ථානවල යම් යම් කාලයන් වල ඔබව අමාරුකම් තුල අරගෙන යනවා. ඒ අමාරුකම් තුල ඔබ රිදෙනවා ඇති. ඒ රිදෙන්නේ මොන කාරණාවක් නිසාද කියන එක ඔබ විමසන්න අවශ්‍යයි. පාවතුමා කියනවා ඔබේ ජීවිතේ හැම ගමනක් තුළම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඇයි? පාවතුමා යම් දුර්වලකම් තිබුණු මිනිහෙක් අතීත ජීවිතේ සභාවට විරුද්ධ බොහෝ ක්‍රියාකාරකම් කරා. නමුත් මූණ දෙන හැම තත්වයක් තුළම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මහිමය දෙමින් ඉදිරියට යන ජීවිතයක් එයා තුළ තිබුණා. ඒ ජීවිතයේ ශෝකයන් තිබුණා, වේදනාවන් තිබුණා. නමුත් දිනෙන් දින ක්‍රිස්තුස් වහන්සේ තුළ වර්ධනය වෙන පරිවර්තනය වෙන ජීවිතයක් ලෙස හඳුන්වා දුන්නා. අද ඔබයි මායි ක්‍රිස්තියානි ජීවිතේ අපි ඇදහිල්ල අපි ප්‍රකාශ කරන්නේ අපට ඔක්කොම ප්‍රීතිදායක දේවල් සන්තෝෂයට අපව පත් කරන දේවල් දෙවියන් වහන්සේ දෙයි කියන પરමාර්ථයෙන්ද නැත්තම් මා තුල තියෙන දේවල් උන්වහන්සේ කඩයි උන්වහන්සේ මාව නිවැරදි කරයි ඒක නිසා සමහර ස්ථානවලදී මම හිර වෙනවා මට යන්න විදියක් නැහැ එක තැන මම කොටු වෙනවා මගේ මාර්ගය උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ මම දඩුවම් කරනවා ආව සීමා කරනවා මගේ කැමැත්ත මට කරන්න ඉඩ දෙන්නේ නැහැ මම ආස කරන දේ මට කරන්න ඉඩ දෙන්නේ නැහැ මම හිතාගෙන ඉන්න මාර්ගය තුල ගමන් කරලා මට සාර්ථක වෙන්න උන්වහන්සේ මට ඉඩ දෙන්නේ නැහැ ඇයි අපි විමසන්න අවශ්‍යයි මේ ශෝකය තුල මට දෙවියන් වහන්සේ දෙන්න දඩුවන් තුල මම ඉගෙන ගන්න අවශ්‍ය මේක පසුකාලීනව අනාගතේ මට ප්‍රයෝජනවත්. බයිබලේ කියනවා මේ ප්‍රයෝජන ලබපු අය මේ මොනවද උනේ කියන එක ගැන දන්නවා. අද අපි දන්නේ නැහැ. දනුවක් ඉවර වෙලා ආපසු හැරිලා අපි දන්නවා මෙන්න මෙයයි මගේ ජීවිතේ දිව්‍යන් වහන්සේ කරේ. ගොඩාක් කාලේ දෙමව්පියන් දැනුමුතුකම් දෙනකොට දඬුවම් කරනකොට ඒ කාලේ එච්චර සතුටු නැහැ. නමුත් වැඩිමහල්ලා වුණාම වැඩිමහල්ලා තමන්ගේ දරුවන්ව දඬුවම් කරනකොට අගය කරනවා මගේ දරුවා. තමන් දඬුවම් කරනවා වගේ මට මගේ දෙමව්පියන් දඬුවම් කරා. ඒක යහපත් බව දකිමින් තමන්ගේ දරුවන්ට දඬුවම් කරනවා. දඬුවම් කරන්නේ දරුවව විනාශ කරන්න නොවේ ගොඩනගන්න යහපත් මාර්ගය තුළ පුරුදු පුහුණු කරන්න. එලෙසම අපේ ආත්මික ජීවිතයේ ගොඩනගන්න දෙවියන් වහන්සේ මෙලෙස ක්‍රියා කරනවා. වචනය අපට කියන්නේ කිතුනුවන්ට එකිනෙක කෙනාට මේ කාරණාවේදී ධෛර්යමත් කරන්න, ශක්තිමත් කරන්න. යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ දඩුවම ලබන බව මම දකිනවට. ඒ පුද්ගලයාව පහත් කරන්න ලා දකින්න නොවේ. එක පියෙක්ගේ දරුවන් ලෙස ඔසවන්න. සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දඩුවම ලබනකොට අනිත් සහෝදරයා පියාට විරුද්ධව කතා කරන්නේ. එයි සහෝදරයද දනුවම් කරනවා. පියා නිවැරදි කරන්න. දෙවියන් වහන්සේ මට දනුවම් කරනවා නම් මාව නිවැරදි කරන්න උත්සාහ කරන්න. අපි වචනය බොහෝ වෙලාවට අපි දකින්නේ දෙවියන් වහන්සේ ගැන අපි තබා තියෙන පින්තූරය වෙනස්. දෙවියන් වහන්සේ යම් කෙනෙකුට දනුවම් කරා නම් දෙවියන් වහන්සේ දොස් කීම නෙමෙයි කාරණාව විය යුතු දේ දෙවියන් වහන්සේ දඬුවම් කරනවා. අපි ශක්තිමත් කරමු. දඬුවම ලබන තැනැත්තා දෙවියන් වහන්සේ තුල ගොඩනැගෙන. ඒ කාරණාව කියනවා 12 වෙනි 13 වෙනි පද දෙකේ. හෙලා තිබෙන අත් සහ බැලකින ධනෙස් ශක්තිමත් කරමින් කොරවෙලා තියෙන කකුල් ඉවත් නොකර ඒක සුව වෙන පිණිස මාර්ග නිවැරදි කරගන්න. ඇදේට තියෙන දේ කෙලින් කරගන්න. අද අපි දෙවියන් වහන්සේ දඩුවම් ලබලා බෙලහින වෙලා තියෙනවා. මේ කකුල් කොර වෙලා තියෙනවා. රිදෙනකොට මෙවැනි දේවල් අපේ ජීවිතේ වෙනවා අපි අත්දකිනවා. මේ ඔක්කොම දෙවියන් වහන්සේ අපව විනාශ කරලා දාන්න නෙමෙයි කරන්නේ. අපව ගොඩනගන්න. ඉතින් මේ ගොඩනගෙන කාලය තුළ බෙලෙහින දනිස් තියෙන කිතුණුවන් ඉන්නවා. එලා තියෙන අත් තියෙන මිනිසයන් ඉන්නවා. කොරවෙච්ච කකුල් තියෙන මිනිසයන් ඉන්නවා. ඉදිරියට යන්න බෑ. හිර වෙලා රිදෙනවා. ඒ කොර ගතියත් එක්ක ඉදිරියට ඇවිදින්න නෙමෙයි බයිබලේ කියන්නේ. ඒක සුව වෙන පිණිස විපාදයට පාර කෙලින් කරගන්න. ඇයි? කොර වෙච්ච කකුල් තවත් අද කොර තියෙන පාරවල ඇවිදිනවා නම් තවත් තුවාල වෙනවා. තුවාල වුණා මොකද්ද වෙන්නේ? ඉවත් කරන්න සිදු වෙනවා. බයිබලේ කියන්නේ ඉවත් නොකර ඒක සුව වෙන පිණිස ඔබේ පාදවලට මාර්ගය කෙලින් කරගන්න. බැලහින ධනිස් ශක්තිමත් කරන්න. ඔක්කොම කිතුරුවන් අපි එකිනෙක කෙනාව මේ කාරණාවේදී ඔසවන්න අවශ්‍යයි. තව කෙනෙක් දඩුවම ලබනවා දෙවියන් වහන්සේ පුද්ගලයාත් එක්ක ක්‍රියාකාරකම් කරනවා උන්වහන්සේ දඬු දෙනු කරනවා අපි මොන විදිහටද බලන්නේ? ඒක විවේචනය කරන්නද? නෑ. දෙවියන් වහන්සේ ඒ මිනිසයාට යහපත්. අපි ශක්තිමත් කරනවා. ශක්තිමත් කරන්නේ මොකටද? කොර කකුල් ඉවත් කරන තැනකට එන්නේ නැති වෙන්න ඒ තැනත්තා සුවය ලබනවා. දෙවියන් වහන්සේ හැම ජීවිතයකම උන්වහන්සේ ක්‍රියා කරනවා. මම යම් දේවල් තුළ මම ගමන් කරන විට මට ඒ කරදේ මම දෙවියන් වහන්සේත් එක්ක ඒක ගනුදෙනු කර ගන්න ඕනේ. මම කර වෙලා ඉන්නවද? මම දැනගන්න ඕනේ මගේ මාර්ගය නිවැරදි කරගෙන ඒක සුව වෙන පිණිස මම මගේ මේ කොරකටුල් ඇවිදින්න පුළුවන් විදිහට ක්‍රම ක්‍රමයෙන් ඒක සුව වෙන්න මගේ මාර්ගය සකස් කරගන්න. ඔක්කොම කාරණාව අරගෙන බලනකොට බයිබලය කියනවා ශුද්ධකම මුල් කරගෙන දෙවියන් වහන්සේ මේ හැමදේම කරන්නේ. ශුද්ධකම මුල් කරගෙන මේ හැම කාරණාවක්ම කරන්නේ. 14 වෙනි පදේ කියනවා සියල්ලන් සමග සමාදානයේ සිටින්න උත්සාහ කරන්න. මන්ද ශුද්ධකම නැතුව කිසි කෙනෙක් දෙවියන් වහන්සේව දකින්න බෑ. ඇයි මෙතන මේ සමාදානයේ සිටීමත් ශුද්ධකම ගැන කතා කරනවා. සමාදානයේ සිටින්න අවශ්‍යයි. ඒකට ශුද්ධකම හැලු කරලා ශුද්ධකම කෙලසලා සමාදානයේ අපට ඉදිරියට යන්න අවස්ථාවක් නැහැ. ශුද්ධකම කෙලසෙන විදියට දේවල් වෙනකොට අපට සමාදානය රැකගෙන තවම එතන ඉන්න බැහැ. පන්ද මුල් ස්ථානය ප්‍රමුඛ ස්ථානය සුද්ධකම. ඒ සුද්ධකමට අපි පැමිණෙන්න තමයි උන්වහන්සේ අපව දඬුවම් කරන්නේ. නිවැරදි කරන්නේ. ඒ කාරණාව හැම වෙලාවෙම අපි ඉදිරියෙන් තබාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. දෙවන් මානසික වචනය හැම වෙලාවෙම උන්වහන්සේ දරුවන්ව සුද්ධකම තුළ ස්ථිර කරන්න උන්වහන්සේ උත්සාහ කරනවා. දනුවක් තියෙන්නේ ඇයි? දේව රාජ්‍යයට ස්වර්ගීය ජීවිතයකට මම සූදානම් කරන්නේ. ඒ ස්වර්ගීය ජීවිතයකට සූදානම් වෙන්න කිසිම කැලලක් නැති මගේ ශුද්ධකම කෙලෙසෙන්නේ නැතුව තම අශුද්ධ දෙයකට මගේ ජීවිතේ ඉදිරියට යන්න යම් පෙළඹවීමක් තියෙනවාද? විනවත් එතනදී මාව කරා. මාව නිවැරදි කරා. ඒකට මම සූදානම්. කිතුනුවන්ට තමයි මේ වේදනාව කතා කරන්නේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේගේ දරුවා. ඔබේ අත් ඔබේ දනිස් බැලහිනද? ඔබේ කකුල් කොරද ක්‍රස්තියානි ජීවිතය තුළ ඔබ තවමත් හරියට ශක්තිමත් නැද්ද? දෙවියන් වහන්සේ ඔබ දඩුවම් කරනවද? ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවද? දෙවියන් වහන්සේ ඔබට තරවටු කරනවද? දෙවියන් වහන්සේ ඔබට දැනුමතුකම් දෙනවද? ඒක ඔබ පුද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනුවා. ඔබේ මාවත, ඔබේ පාර කෙලින් කරගන්න. එවිට ඔබේ කොර කකුල් සුවමයි ඔබ ඉදිරි දවස්වල ඔබ හිරවෙච්ච ස්ථානවල නැගිටලා ඉදිරි ගමන යන්න දෙවියන් වහන්සේ උපකාර කරනවා. පියාණන් වහන්සේ අපට ප්‍රේම කරනවා. උන්වහන්සේ අපට දඬුවම් කරනවා. බැලහින අත් බැලහින ධනිෂ් ශක්තිමත් කරන ආකල්පයකින් දෙවියන් වහන්සේ හැම මිනිසයන් සමගම උන්වහන්සේ පුද්ගලිකව ගනුදෙනු කරන බව තේරුම් අරගෙන අපි ආවට බෙලහීනව ජීවත් වෙන දඩුවම ලබලා බෙලහීන වෙලා ඉන්න කිතුනුවන්ව ශක්තිමත් කරන ජීවිතයක් අපි අප තුළ ඇති කරගන්න අවශ්‍යයි. අපි ශක්තිමත් විය යුතුයි. අන්න අයවත් ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න අවශ්‍යයි. පියා හොඳයි අපි දෙවි ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙමු වහන්සේ අපට දුන්නා මේ අනාගත කාලය ගැන নমස්කාර කරන්න වචනය අසන්න වහන්සේගේ ප්‍රේමය නිසා අපව හික්මවනවා අපව ගොඩනගනවායි වගේම අපව නිවැරදි කරනවායි වගේම අපේ දුර්වල ස්ථානයන් වහන්සේ ශක්තිමත් කරනවා අපි යාඥා කරමු එන්නා සතිය ගැන වගේ විශේෂයෙන් අපේ දේශයේ මේ වාතාවරණය ගැන අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු අපි සීලු දෙනා යාඥා කරමු සියලු බලඇති සර්ම බලධාරී ජීවමාන දෙවිපියාණනි යබහන්සේද ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග දවස්ස ගැන. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා දෙවිස්වාමිනිය වහන්සේ අපට දුන්නාව මේ කාලය නිසා අද දවස්සේ වච්චනය නිසා ස්වාමිනිය වහන්සේගේ හික්මවීම් වහන්සේගේ දඩුවම් සුළු කරන්නට ඉන්න නොතබා. ස්වාමිනි අද දවස්සේ අපි ඇහුව වගේ ඒ තුළ පවතින්න ගොඩනැගෙන්න පවිත්‍ර වෙන්න නිවැරදි වෙන්න අපට උපකාර කළ බැනව. ස්වාමිනි අපි යාඥා කරනවා මේ දවසේ විශේෂයෙන් අපේ දේශය ගැන ලෝකයේ තුන තියෙන වාතාවරණය ගැන මේ වෙනකොට අසරණ වෙලා ඉන්න සෙනඟ ගැන ස්වාමිනි ඔබ වහන්සේගේ ප්‍රේමයේ හස්තය බලාපොරොත්තුවේ හස්තය සුවයේ හස්තය වහන්සේ කෙක්කෙනා මත නිදහස් කරන්න. ස්වාමිනිමේ යන්නාව සංගත තත්ත්වයන් වලින් ඔබහන්සේ සෙනඟ ආරක්ෂා කරන අතර විශේෂයෙන් අපි යාඥා කරනවා මේ තත්ත්වයන් වලට මුහුණ දීලා සිටින නොඑක් ස්ථානවල සිටින අයට අවශ්‍ය ස්වාමිනී ශාරීරික අධ්‍යාත්මික මානසික නිදහස නිරෝගීකම අපි ඔවුන් දෙසා ඉල්ලනවා. දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත්වලට එන්නාම් සතිය ගැන යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අසන নমස්කාර කරන සෙනඟක් ලෙස අපි ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට ලං වෙන්නත් මෙවැනි වකමානුවක් තුළ ඔබ වහන්සේගේ වචනේ සත්‍යතාවයන් තවදුරටත් තේරුම් කරගන්නත් අවශ්‍ය ප්‍රඥාව මඟ පෙන්වීම අපට දෙමින් ස්වාමිනිය තුළ ධෛර්යමත්ව ඉදිරියට යන්න අපට උපකාර කරන්න. දැන් අපි ඔබ වහන්සේගේ ශුද්ධ උදෑත්වලට බාර වෙනවා. පියවු දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වූ දෙවියන් වහන්සේගේ බලවත් දෑත්වලට කැප වෙන්නේ නාස්රිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. සියලු දෙනාම දේව පීඨ